භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ เตระพุทธาเลพุทธาทุยังคือตาตาเดตายัตเตตารังปริสุทานุสัจจังดัตสังติดายตาติอาจจะมีพระธารังเตตัตุเตสังหะ නිවන් දකින සුදුස් පිටකට දෙන මහ පින්කම ඉදුතලේ නිවන් පින්කම කරන්ද මට පිටක් පහළ වෙලා අපේ සැකකරු අතරවල මහතාට මං ප්‍රකාශ කළා. අතයි මේ සියලු සංවිධානය කරේ ඒ අපේ සැකකරු දරුවෙකු හා සමාන අපේ දුකට බලන කරුණා මෛත්‍රී ගුණ ඇති සැකකරු ඒ ඒදී අතරවල මහතායි. එනිසා මේ සෑම දෙනාගේ මගේ කල්යාණ මිත්‍රේ මෙබඳු කියවට කියන්නේ ඉච්ඡ කියලා. ඉච්ඡ කියන්නේ මහ පූජා කියන එක. මහ පූජා කියන්නේ දහස් ගණන් එකතු වෙලා දහස් ගණන් පූජා බාන්ද පූජා කරලා ඒ කරන පින්වලට ඉච්ඡ කියන වචනේ කියන්නේ. ඒ අදහස් කරන්නේ කුණක්ද යන බව ඉදිරියට විස්තර කරන මේ දැන් කොටින් මේ කාරණේ ප්‍රකාශ කළේ වෙන කවුරුත් කෙනෙක්යි. එයින් අදහස් කරන්නේ මොකද? සතර නිවන් දකින්නතුරු සතර අපාරු කියන නිදලා දෙව මිනිස්සුව ලබලා අතර අමාමහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න බල සම්පන්න කෙනෙක් තමක් වෙනවා. දැන් ඉතින් ධර්ම දේශනාවට අපි දැනගන්නේ අපේ මේ ස්ථානයේ මේ රුවන්වැලි මහ පොළේ පිළිතන තන පළමුව සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ සකච්ඡාවත් රහතන් පිරිවරාගෙන ගජමවලා මේ ස්ථාන රැඳිච්ච වෙලාවේ ඒ කාලේ ලංකාවට කියන්නේ ඕජදීප කියලා. අනුරාධපුරයට කියන්නේ අබලපුරේ කියලා. ඒ කාලේ සිටිය රජනම් අපේ රජයි. ඒ රජතුමා සෞඛ්‍යල බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සකච්ඡාවත් රහතන්ට දන් දීහිත සකසන බුදුරජාණන් වහන්සේ සතුටක් ගලපා කරන් සිටු කල්හි अपयुत्साहग्निना मार्गफलावबोधे अग्र अमामहिद्वानदात्व साक्षात् ඊළඟට පෝනාගමන බුදුරජාණන් වහන්සේලව පහළ වෙලා පිටහකට රහතන් සමග මේ ස්ථානෙට මේ මංගලයි ඡාය පිහිටි පනත වැඩම වෙලාවේ ඒ පානේ ලංකාවට කියන්නේ මේ මරදීපේ කියලා ඒක අනුරාධපුරේ කියන වර්තමාන නගරේ කියලා ඒ කාලෝදිකේ රත්තු නාංගනම සම්පිනමයි ඒ සම්පිනමති රතුමා දෝනාගම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රාතන් වහන්සේ රාතනේ රුවන්වැලි මහේ පිහිටන මණ්ඩපයක් අනවා සංගුණ වෙලාවේ ඕනාගමන බුදුරජාණන් වහන්සේ මේ භූමියේ බාම්පතිනේ සිතාපත් වෙන මාර්ග ඵලාව ගොඩේ අතමාම හිදුවාන සාත්ව සාක්ෂාත් කරගන්නවා. ඊළඟට සාක්ෂි බුදුරජාණන් වහන්සේගේ කාලේ ලංකාවට සීවේ මංගදූතක මංගදීපේ කියලා ඒ කාලේ විශාලා නුවර තියෙන අනුරාධපුරයට පාවිච්චි කරපු නම ඒ කාලේ හිටපු ජයන්ත රජතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලාට මේ රුවන්වැලි මහා සෑය පිහිටන මණ්ඩපයක් සංවලා දඟුල් පසු සාස්වත බුදුරජාණන් වහන්සේ දහම් දෙතු පයි විසි දහසක් දෙෙන මාර්ග පලාව බෝධය අත්‍රහමාන හිදවාන ධාත්ව තාත්තාත් කරගත්ත. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමුව ලංකාවට වැඩම කර වදාළේ නාග ගමනේ සයි ඒවා ගැන විස්තර කියන්න රජාවන්නේ. ඊළඟට වැඩම කළේ යක්ෂ ගමනේ සයි දෙවෙනි වර වැඩමතල වෙලාවේ පන්තියක් රාතන් සමග මේ රුවන් වැඩි මහා සෑය පිළිගැනීම නිරෝධ සම්මා සමාපත්තියෙන් සම්රැඳිලා පරිභෝග චෛත්‍යතර වදාරන තමන් වහන්සේ වැඩියා. සතර පුදුරුවන් වහන්සේලාම ගැතියා. මේ මේ ආකාරයෙන් කාලයේ ගෙවෙන අතර අප නිරෝධ මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කර වදාරලා දවසක් මේ රුවන්වැලි මහා සෑයේ ඉරිදපලට මල් පූජා කළා. ඒ මල් පූජා කළ වෙලාවේ මහා පොළොව පෙළෙන්න පටන් ගත්තා. අයිතාමේ මේ මහා පොළොව පෙළුණේ මහරත්න අනාගතයේ ද්‍රෝණේ සරුවත්න ධාතුන් දීති දාගපක් නිර්ගුණා ඒකට පුරේ නිස්සාරයෙන් මේ මහා පොළොව සම්පන්නයි. ස්වාමීන් වහන්සේව කරන්ත මට පුළුවන් මහරජ ඔබට වෙනකට තියෙනවා සාධනෙට මේකට විරුද්ධ අනාගතේ පහළ වෙනවා ඔබගේ මුරුදාවල දුතුගම අදේනම් ගත මෙතන සෑයක් පිළිකුවනා කියා බුදු මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ වදාළා එකන්දී රජතුමා රජමහන්සාවට ගිහිලා රම්පතේ ජීවා නිවිතාදී නරවිදුගේ මුරුදුවල දුතුගම අදේනම් ගත මේ මහත්මේ ද්‍රෝණිය ධාතු සම්පත්තට සායක් කෙරේවා කියලා සම්පත කෙරුවා. ජීවුවා. ඒක භාණ්ඩාකාරයේ සම්පත් කරලා යම් දලහත් ගයපන්නක් හදක් මේ දකුණට පෙරහාපත්තේ නට බුගලා කියන කන් ඒකයි. ඒ කන් තිබුණේ මේ රුවන්වැලි මහ කෑලේ ළඟ රජතුමා සිරාගේ තනියක් ඉදෙව්වා. මේ දෙවෙනි පාටිස් නර නිදුගේ මොනපුරාවන ඍතුගමන අපේ නම් රජ මේ සෑයක් පෙරේවා කියලා බලකන්නේ කොටවලා හිටේවා. එනම් බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් දීගන් කොට බෝධි පූජාවක් කර එන අතරේ බලකන්නේ මේ කාරණේ දැක්කා කල්ලි තමන් බ්‍රහ්මදා දානි අර දිවිනි පැති නර නිදුහු විසේ දියා සබන්දක සම්පත් විරෝධ දියවක් කාරණේ මතක් වෙලා මම දාගතක් මෙතන කරන් ඕනේ කියලා රහතන් වහන්සේලා සමග සාකච්ඡා කළා උන්වහන්සේලා සම්පූර්ණ උන්වහන්සේලාගේ අනුබලය ලැබිලා හොඳ නැතපෙතින් රංගකල් අතක් පිළිවෙල කරලා මඟුල් ජාන සබන මහා උත්සවයේදී ලක්ෂ ගණන් රහතන් වහන්සේලාගේ නිබත වැඩම වෙලා මංගල සම්පූර්ණ මංගල රක්ෂණ පිළිතුරු ලැබ ගන්න බදල තුනේ සිංහ කලල් මතේ බුදුදහම මාරුතුමා සබන විත මහ පොළොව පම්පා වුණා සමිතියන් කච්චේ පුතා ළවා තවදල් හතක් මේ එතන මුල් කාලේ සතුවා ඒ මොහොතේ සිය දක්ෂාකන් වහන්සේ මේ තනිව මා ධනවාතමේ විමේදී දාම් දෙතු කල් සතවිස්සහක දෙන අධ්‍යන් මාර්ග ඵලාර බෝධේ අග්‍රහමා මහිත්වාන ධාතු සාක්ෂාත් කරගත්තා

මාර්ග පලාව බෝධි අනාගාන මාර්ග පලාව බෝධි අග්‍රහමාම හිතුවාම ධාතු සාක්ෂාත් කරගත්තා. මේ අංගමත චෛත්‍ය වැඩ පටන්ගත් ගැනීම ගැන විස්තර බොහොම සුළුසක් ඒවා මේ වෙලාවේ කියන්න අවශ්‍ය නොකොටින් කියතොත් රාතන් වහන්සේ රාජ්‍යයට උදව් ලබා දෙන ඒ මහා පින්වත් රජතුමා අතර නම් රාජ්‍යයේ ඒවා පහළ වෙන්න පටන් ගත්තා. සැකතුනා තුන්වෙනි දේශා බලන්න දක්වා චෛත්‍ය හදුවාම නව එකවාරයක් පොළොවට දිදුනා. ඉරි තවවාරයක් ඇතුවා තවවාරයක් යටට ගිරා දැක්කා තවවාරයක් ඇතුවා පොළොවට ගිරා දැක්කා නවවාරයක් ඇතුවා ඉන්නේ මේකා වලල්ල මොන මත පිට හුද කොටස වෙන අන්නේ විලා දැක්කා බගතුමා කල්පනා කළා මොකද මේ පාරමේ රාතන් වහන්සේලා අසුවා පාරමේ මොකද මෙහෙම සිද්ධ වෙන්නේ පාරමේ මහරජේ බය වෙන්නේපා අනාගතේ උපත්‍රයක් හොවීම සිඳක් ආරක්ෂා පිණිසක් විශේෂ භාගවත් නිසා අපි අදිස්ථාන එහෙම කලේ බය වෙන්නේපා චෛත්‍ය හදන්නේ කියලා නමකලා දැන් රජතුමා මේ චෛත්‍ය හදලා තුන්වෙනි හේතා බලල්ල මැදි ගප්පේ වැඩ පටන් අරගෙන ධර්මදානයේ වෙන අතර රහතන් වහන්සේලාට සැලකලා රහතන් වහන්සේලා තෝන උත්තර දෙනම උත්තර දුරු දිවෙන්ට යවලා අතුරියන් ඉග අතුරියන් බලල අඟල් ලක්ක් ඝනකම ඇති සූර දිව්‍ය රාජයාණන් බබලන අලංකාර බඳු වඩ මල් පහ ඇති උනේ ගල් කෝඩු හයක් වෙනවා මෙන්නලා ධර්මයේ යටට ලැබුවා 24ට හතරක් තබලඟට පියාගත්තා දැන් රජතුමා ඒ උද ඉන්ද්‍රීක මාණික්‍ය මහදිමක් පිළියෙල කරලා දැන් නබ සහතරියන් සාඛාවල් විදින අංගමත සාඛා පහක් ඉන්න අංගම සිටියේ බෝ බෝධීන් වහන්සේ හදුවා ඒ බෝධීන් වහන්සේගේ උදා සාඛාව 14යි නගන හිර පත්තේ සාඛාව 14යි දකුණු පැත්තේ සාකාර සහත කියනයි උතුරු පැත්තේ සාකාර සහත කියනයි බටහිර පැත්තේ සාකාර සහත කියනයි ඒවායේ ගෝපත්තර නියම වෘත්තේ සාකාරී ඉදිරියට කළා තරුණ පෙළ මේ අච්චමනිත්තුන් හදුවා මෝරප කුල රත්තරන් වලින් හදුවා සලු කබළු වලින් හදුවා එතන කෝටියක් පදන ආසනයක් පදලා පත්මරුන් දිහා ලෞතුරා බුද්ධවත පදින වදාර බුද්ධ රූපේ සත්තු සත්තුයන් සත්තරණේ හදුවා ඊළඟට මේ වතමත්ති මාරයා පරදු ආකාරයේ දක්වලා සත්තුයන් වලින් රූපාකාර හදුවා මහා ධර්මයා මේ සත අල්ලාහ් ගන්නේ ආකාරයේ සක්තේ රජ විජේ පුරාණ සක්තේ උරුමාකාර සංකේත දිව්‍ය පුත්‍රයා වීහා වාදනය කරන ආකාරාදී ඒ ගරුතල පිළි රූප හඳුන් හසුවා ඒ පමණක් නෙවෙයි දීපං කර පාද මූලේ පටන් කිරින්නම් පෑම දක්වා සියලුම ප්‍රධාන ප්‍රධාන කාරණා දක්වන වලින් රූප හදලා ඒ ධර්මයේ වටේට සම්පත් කළා උත්තර ධාතුවේ වැඩි වාරියක් පුදා මේ රත්තරන් වලින් හදලා තිබු බව සඳහන් වෙනවා. ඉතින් ඒ පමණක් නෙවෙයි වන්නේ අර බෝධීන් වහන්සේ වටේට රත්තරන් පිරක් හදලා මුතු විතුරු වෙලා රත්තරන් කලවල පබළු මල් තමලා තුන්කලක් වෙලා තිබා. ඊළඟට රත්තරන් කලවල මේ මණික් මල් තමලා රත්තරන් කලපනේ පබළු කලපලා තිබා. ඊළඟට මේ සිටීමල් දමලා මෙලෙස් සැලපෙන කුණු කලක් තුලක් දැක්ුවා ඊළඟට සත්‍රුයන් මල්පක් දමලා සත්‍රුයන් කුණු කලක් දැක්ුවා ඊළඟට තව ආසන කෝටියක් අදන ආසන දහසක් තනවලා ලෞතරා බුදුරජාණන් වහන්සේ ජීවත් වීම පිණිස සොළොස් පුදුරු රූප දාසයක් මේ පිළිවෙල කළා ඒවා වැටෙනසේ වටිනා මුත්තලක් පිළිවෙලකලා ඒ මුතු මේ සාකා රත්තරන් ගිරි වලින් නානාත් ලකා කර්ම මාලා කර්ම වලින් කරකා මුතුදලක් පුදී ඒවා වැටෙන අංගමත පිළිවෙලකලා බුදුරජාණන් වහන්සේට විදියට පිළිවෙලකලා මේ ආකාරයෙන් අර තුන් හතරේ පලිරු නොනික් කරු හතරක් සිටුවා යතරා දුරියා තමානු නොමි සතරක් ඇති මාදී තවනම් ආකාර විස්තර ධර්මයේ තිබෙන නමුත් ඒවා කියන අවස්ථාව නෙවේ පිටක් මේ කාරණා කිව්ව දැනගැනීම තුනයි දැන් ඊළඟට සෝනිතර සාමණේරයන් වහන්සේට වදාලා සම්බදම් නුවර පිළිච්ච ධාතු පරඳුව දැන් ආගලෝකේ කියන්නේ ඒ නිසා ඒ ධාතු පරඳුව ගෙනින්ද කියලා සෝනිතර සාමණේරයන් වහන්සේ දුක් ඒ ධාතු පරඳුව ගදමහාගෙන ආවා දැන් ඒ ධාතුන් වහන්සේලා මහ ජනයාට ප්‍රදක්ෂණය කරලා ඒ ධාතු ධර්මයේ වැඩ නිමවලා ලක්ෂ ගණන් රහතන් පිරිවරාගෙන මේ සෑය වතා ගමන් කරපේ නගන හිර කරතුලින් අතුල් වෙලා ධාතු කරවිය ඉදී ඇඟේ තමන් දහනකටම බුදුරජාණන් වහන්සේ පිරිනම් මංකතේ වැඩ ඉඳගෙන අභිස්ථාන පහක් කළා අභිස්ථාන අත්නම් මගේ ද්‍රෝණය ධාතු ද්‍රෝණ වැඩි මහ සෑයේ පිරිනදා යමා මහ පෙළහර පාවා කියලා අධිෂ්ඨාන කළා. එහෙම අධිෂ්ඨාන කරන්න හේතුව උන්වහන්සේ වැඩි වාරේදී ධර්ම දේශනාවක් කළේ නෑ. මෙතන පරිපෝෂණ වදාල්ලා දැන් ඒ අදුව පිළිනහෙන්ද ඒ අධිෂ්ඨාන කළා. දැන් මේ අර ධාතු කරඬුව රිදී ඇඳේ තමන්ගේ හදන ප්‍රථම අධිෂ්ඨානයේ පරිද්දෙන් ධාතු කරඬුව අහසට කලනදිලා එකක් මහ ලකුණින් මතුවක් උදා ලකුණින් විරෝධා නිදීගෙන බුදුරති පිරි බුදු කයින් අවත බලයක් පමණ දීගෙන බුදුරති අසූරියම් පමණ දැන් ගමන් කරන තවරණ බුදුරතින් බබල බබලා වෛරු මලවත්මින් බබල බබලා දෙවියන් සහිත ලෝකයාගේ නිත්‍ය දිනවන් යමා මහ පෙරහර පාණ්ඩ පටන් ගත්තා යමා මහ පෙරහර පාණ්ඩ නම් කෙසේ දෙකියා විස්තර කරන්න වෙලාව නෙමෙයි මේ යමාමහ පෙළහර දැකපු දොළොස් කෝටියක් දෙවියෝ මිනිස්සුයෝ මාර්ග ඵල අවබෝධයෙන් අග්‍ර අමාම විද්වාන් ධාතුව සාක්ෂාත් කරගත්තා. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න පුළුවන් යමාමා පෙළහර පාලා එහෙම නිවන් දකින්න පුළුවන්ද කියලා. මේ ශාසනයේ නිවන් දකින කොටස් තුනක් තියෙන උද්ධිතංග විපංචිතංග නෙය්‍ය කියලා කොටස් තුනක් තියෙන උද්ධිතංග කියන්නේ ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළ වූ කලක යම්තම් මාත්‍රිකා පුදු බණ පරයක් යන්නේ ගමන් නිවන් දකින්න තරමට හරියට නෙදුම් මලක් මෝරලා ඉර ඉරුඩක් වදින ගමන් පිටෙන්න තරමට කියන මලක් වාගේ යම්තම් යම් සංසාරේ භව ගණන් කල්ප ගණන් විදර්ශනා භාවනා කරලා මුදුන් දෙත්තට තනි ඒක ධර්මයන් තුන් පෙරස් කර්ම ඉක්මන් අයින් කරන්නේ කර්මද දින සංකාමයේ පිටු කියලා යාට ඒ ගැන සුදු දෙයක් දක්වත් මේ බුදු බණ පදයක් ඇහුවත් ඉක්මනින් මාර්ග කලාව තෝරෙන් අග්‍ර අමාමහ නිවාන ධාත්ම සාක්ෂාත් කරගන්නවා ඒකට හේතුව නම් කුමක්ද සමාහිතෝ දුක්ඛයතා භූතං පදානාති අපේ මේ චිත්ත චිත්ත පරමාව අනන්තර සමනන්තර ආකේවන ප්‍රත්‍යාදී යක්කවලේ සංවිධානයේ පිරීමේ සංකති ප්‍රඥාක්තියෙන් ගහිලා අතරක් දකින්න බැරි යන්දමක සිත් ධාරාව සිත් පරම්පරාව ගලති ගලති යනවා ඒ නිසා අනිත්‍ය ලක්ෂණය සොයන්නට ඇත නොතනන දෙයක් ලොකු කිදේ ලොකරලා බලන සංඥාකින් බැලුවාම දකින්න පුළුවන් වෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනා සමාහිතෝ විස්සයතා භූතං පදානාති සමාහිතෝ සම්පත්‍යල විස්සති විස්සමාන යථා භූතං භූතේ නාමේ රූපය මේ අනිත්‍ය යනාදී වශයෙන් අත් අත්තක් වශයෙන් පදානාති වතහා ගනු ජන ගනු තේරුම් ගනු එයා දේශනා කළ නායතරම අනුව සමංග සමාධියක් උපන් නිසා දැන් හිතක් උපන්නා දැන් රූපේ උපන්නා ඒ ඇතුලේ පිට දැන් නැති වෙලා ගියා දැන් රූපේ නැති වෙලා ගියා අනිත්‍ය සංඥා මේදී අනත්ත්‍ය සංඥා සංකාති අර අනිත්‍ය ලක්ෂණය දැන් Tamante දෙන්නගෙන දෙන්නගෙන යනවා. මේ නැති වුණේ හිතයි, නැති වුණේ රූපයි. මම කියලා කෙනෙක් නැති වුණා නෙවෙයි, මම කියලා කෙනෙක් ඇති වුණා නෙවෙයි. මේ නැති වුණේ හිතයි, නැති වුණේ රූපයයි. ඇති වුණේ නාමයයි, ඇති වුණේ රූපයයි. ඇති වුණේ හිතයි, ඇති වුණේ රූපයි. මම කියලා කෙනෙක් නෙවෙයි. එහෙම දකින්නකොට අනිත්‍ය ලක්ෂණ අනත්ත සංඥා නේදී මේ අත්මාන සමිද්ධාතං සාධුනාති දිත්තේව සම්මේ නිබ්බානං යන්නේ මේ ස්වාමීන් වහන්සේට වදාළ අංගමත දැන් අනාත්ම ලක්ෂණ අවබෝධ වුණා දැන් කෙනෙක් මේ මනසට ලක්ෂණේ දකින්නකොට දුකක් ඒ සමගම දකිනවා එනම් දුක් කොටස් ගොඩක් මිස මනස යන්නේ නැහැ මම දුක් කොටස් ගොඩක් පමණයි කියන්නේ දුක් කොටස් ගොඩක් පමණයි කියන්නේ කියා දකින්නකොට මම අරවලා දුන්නේ කියන මාන ආදී ධර්ම සංකාන පුරං වේවා ප්‍රත්‍යඥ භූමිය නැති වෙලා ආර්ය භූමියට පරිණලා නිරෝධ සත්‍යයි කියන ලබන උත්සංග පරම්පරා දුක නවත්තන නිරු අග්‍ර අමාමහ නිදුවාන ධාතු ධාතුන සාක්කාත්තර බංග පුළුවන් වෙනවා එනිසා ඒ පාරමී ආස්ථාපන වේ පුදුමනරේ එක අසංදි මිත්‍රා විසව ප්‍රාණී නාන්සේ රාජන් අතුවා තාන් නාන්සේ බුදුරජාණන් වහන්සේ අඳහා සමාන හඳක් පස්සේ කාතකම සහන්ද ගමති සීවා විසවනි මේ බුදුරජාණන් වහන්සේගේ හඳහා සමාන හඳක්කපු සත්‍යය මනුෂ්‍ය ලෝකේ නෑ. නමුත් ඊට පිටුවෙන් නිහිර හඳක්කපු සත්‍යය කිහිමාලවන්නේ උරුමිතුරු කියලා පස්තිය. ඒ පස්තියාගේ හඳනොන්ට පිටු. ඉතින් දෙන්නේ ධර්මාශෝක රජුරුවන් සම්බන්ධ මිත්‍රා විසවකාරණය කිව්වා. දැන් මේ හිමාල වනයේ උරුමිතුරු පස්තිය පල්වාගෙන Thank you. රංගුවක් අදලා වටේට කඩපත් අතුවාම මේ පුරුතුරුන් පක්ෂයා නාද කරන්න පටන් ගත්තා. දැන් බුද්ධා ලම්බන ප්‍රීති ඇතිලා මේ සමාධිකලා දවසක් නැයි පැති මංගිත සෝවාන් මාර්ග ඵලාවතෝදේ අත්‍ර අමාම හිද්වාන ධාතු සාක්ෂාත් කරගත්තා. මේ කාරණා අනුව ඒක කැපකල යුක්තක් නෙවේ. දැන් වලට මේ ධාතුන් වහන්සේ අමාම පෙළහර පාල අවසන් පෙර නවත ධාතුන් වහන්සේ ධාතු කරඬුවේම පිටලා රත්තුරුවන් විසමන ධාතු කරඬුවේ පිහිටියා. රත්තුරුවන් යැකලින් බඳු වැටුණා ප්‍රීතිය නිසා. සුවඳ වතුරෙන් හදනවා ධාතුන් වහන්සේ අද ළඟට ගිහිල්ලා තමන්ට හිතමින් ප්‍රකාශ කරනවා මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වහන්සේ පස් සංඝහසක් මුලින්ම දෙවියන් සහිත ලෝකයාට විදසක් සමතන තේත් නම් එදා පිරිනිවන් මංකතයේ උදිරට හිතලා දකුණට පයලා නගෙන හිරට පිටලා පතහිරට මෝනලා ගඩේ ඔස්සේ යම්කේද ඒ වාගේම බුදුරෙක් මවා මේ හොදේ ගඩෝ නරකේපා ඉරාදිචාන කළා ඒ අදිස්ථානයේ සමගම සිත්ක් මහා පුරුෂ ලක්ෂණ අසුවක් උඩා ලකුණු වලින් බබලන බුද්ධ ශරීරයේ නැරිලා අර විදිහේ හාන්සියනත් සම්පූර්ණ නුගපලවන් සීර පෙරවා සත්‍යමාන බුදුමෙකුන් වහන්සේනි උන්වහන්සේ හාන්සියනාර විදිහේ එනිසා මුළු ලෝක ධාතුවේ ධාතුන් වහන්සේලාගේ මෞන බුදුර වක්වන පුල්සයිත්‍යයේ ප්‍රවත්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ මුළුමනින් චක්‍රවංගලින් රූප හදලා සබේ තනත් වෙනම वे आदिवतु धारणा चैत्राजानन् वहन्ते अनन्यसाधारण जात असदृशमः चैत्येन वचने पाविष्टिकरन् रेणुका मे शरीरपूर्वतावतायि अपतैति न सर्वे तैः तैति සාමී එළේ ගැටියයි නිසා එළිය පවතින යම් වෙලාවකට ගැටියයි එළේ අවසන් වෙනකොට පහන් දැල්ල නවතින්නේ නැහැ. අයිති මගේ අහන දිවට මට අයිති නැහැ. හේතුවයි ඵලයක් පමණයි. ඒ රාගයේ මම පියා කෙනෙක් නෑ මේ හිතයි කර්මයටයි කර්මයේ තමයි ප්‍රතිසං විපාක වශයෙන් මේ හිත ඇතිවෙන්නේ අපේ කර්මයේ නැති වෙනකොට හිත නැති රාගයන් පස්සේ අපට කතාවක් කරන්නවත් ගමන් යන්නවත් මල කඳක් රහක දාන ගුණක් බවට පත් වෙනවා එවැනි ජීවිතයක් අපි ලබාගෙන ඉන්නේ එමණිසා මේ ජීවිතයෙන් ගන්ධවන ප්‍රයෝජනේ වය ජනක සංසාරයේදී අපට පිට වෙන පින්කමක් කරගෙන කිසි කෙනෙක් නැහැ. එනිසා අපි අද මේ විශාල පින්කමක් මේ සිද්ධ කළේ මේ පින්කම් වලට කියන්නේ සිද්ධ කියලා. මේ සිද්ධ කියන්නේ මහ පූජා කියන එකයි. මහ පූජා යන්නේ අදහස් කරන්නේ දහස් ගණන් දෙන එකතු වෙලා දහස් ගණන් වටිනා පූජා භාණ්ඩ පූජා කරන පින්කම් වලටයි සිද්ධ කියන වචනේ පාවිච්චි කරන්නේ. මොකද මොකද මේ අදහස් කරන කාරණේ යම් කිසි වක්‍රයකටද තහසක් නූල් වල අදිලා තියෙනවා නම් ඒ නූල් වල අදිලා තියෙන තහස ගලවිලා යන්න තරමට වතුර සමග මිශ්‍ර බෙහෙත් වර්ගයක් සම්බන්ධ වීම අර තහස ගලවිලා යන රාගේ අපේ සංකේ අපේ සංකානිච්ඡා සංකීලක් දෙලෙස්වලින් කුරුදු වෙනේ කලස්තු කරන්නේ පළවෙනි උයනේ රත්නේ පවන්නා සංකාමයක මේ ඒ පොදේ යටපත් කරලා කුසල චෛත්‍ය ධර්ම මතු සංහා කියන කාරණේ ඉතාම දුෂ්කරයි. යම් මේ ශක්ති රත්තරන් එකක් ප්‍රසාද මානිච්ච ඕන මඩ පොරකට ගම්මාම මඩ මඩ කෙරෙල් කියලා ඉවත් වෙලා වතුර දාගෙනවා. වතුර පිරිසිදු වෙන බෙහෙත් වර්ගයක් ගලයට ගම්මාම වතුර පිරිසිදු වෙනවා. අපේ චිත්ත සංකාමයේ සූර කියන පිළිස යටපත් කරලා අර සත්‍ය සත්‍ය ආදී කුසල ධර්ම මතු කරලා මේ උසල් සිත් ධාරාව බලා එන්න පටන් ගන්නවා මේවා දේ පූජාවලින්. එන් අදහස් කරන්නේ තුනක්. අපට එබඳු මහා හිතට වටිනා පූජාවක් නිසා කුසල් හිත්වල උපදින ප්‍රමාණය කියන්නද ඒවායින් අදහස් කොයි තරම් බල සම්පන්නද කියොත් මේවා බොහොම බල සම්පන්න කියන්නේ මොකද ආනන්තරිය කර්ම ආදීෝපවාද ආදී බඳු කරපත් ලකුසල් නැති දෙනු සාමං අකුසල් සියල්ලම යටපත් කරලා මේ කුසල බලය මතු කරලා තමන්ගේ නිවන් දකින්නතුරු දෙවිසපත් නිසපත් අමාමහ නිවන් සපත් අත්පත් කර දෙන්න පුළුවන් එකයි. උපන් දෙවියන් රහතන් වහන්සේ සතුම් මරාදී වාක්‍ය කෙනෙක් විශ්ව බුදුරජාණන් වහන්සේ අනුන්වහන්සේ අනුසංකාරයෙන් වැඩියා. ඒ වෙලාවේ කැලේට සතුන් මරන්න ගිහිල්ලා හිටියේ. විශ්ව බුදුරජාණන් වහන්සේ වැඩියේ මේ අසංකාරයේ ගුණවන්ත කෙනෙක්. හොඳ කෙනෙක්. මෙයාගේ ගුණපත්ත පිටරලා සතර දුකින් ගලවන්නේ සතර ආපා දුකින් ගලවන්නයි. උන්වහන්සේ දැකලා පැහැදිච්ච ප්‍රසාදමේ කුසලයේ કોઈ තරම් කලක් ගත විවාද කිවහොත් සංකානු දෙකක් සතර ආපා දුකින් හොඳලා දුන්නේ සැප ලබලා අත්‍ර අමාමහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන් ඒ කොහොමද පුළුවන් වෙන්නේ අර බලවත් වූ ශ්‍රද්ධාවාදී කුසල ධර්ම බල සම්පන්නක පහළ වූ නිසායි දැන් සමහර කෙනෙකුට හිතන්න පුළුවන් ඒකට පිළිසරක් පූජා කළා නම් මදිද මේ තරම් වටිනා ධර්ම දැන එකක් නෙවෙයි අට පිළිසර 3000කට අධික සංඛ්‍යාවක් මෙතන පූජා කරලා තියෙනවා මේ එතකොට මේ සුතු තනක් නමයක් සෝපා හඳන් පරිච්චි මෙච්චදන් සත්තරන් ඉති මුතු නොහිතාරි මේ සියලුම උපකරණ දැන් පූජා කරලා තියෙන මොකද මොකද මේ ඒ හේතුම කියලා කෙනෙකුට හිතන්න පුළුවන් ඒකට හේතුව ඒ පාදේතනා ඒකමේ ප්‍රතිසංගින්දේ ඒක දේතනාවට එක ප්‍රතිසංගියයි දෙන්නේ ඒක චේතනාවක් ඒක විස්තර වී අපවත් වාගේ විස්තර වීක ගණන වැඩි වෙනකොට ගෝවාන් දක්වනවා වැඩි වෙනවා ආ ගෝවාන් දක්වනවා වැඩි වෙනකොට පස්සෙන් වැඩි වෙනවා ඒ වාගේ එක පිළිකරක් පූජා කරනවා කළා පිළිකර දෙකක් පූජා කිරීමේ විස්තර චේතනා පරිහා වැඩි වෙනවා පිළිකර තුනක් පූජා කිරීමේ තවත් කුසල චේතනා සංක වැඩි වෙනවා ඒ අංග මත පූජා පාණ්ඩ වැඩි වෙනද වැඩි වෙනද කුසල චේතනා වැඩි වෙනවා එතකොට හිතන්න පුළුවන් ඕවා පූජා කිරීමේ සතර දික් වෙනවා නේද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. මේ පූජාවදී සතර දික් වෙනවා නෙමෙයි. එහෙමනම් අපේ මහ බෝසතාණන් වහන්සේ තරම් දන් දුන් කෙනෙක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ හැර මේ නිදිත ආවක කුසල් කරපු වෙන කිසි කෙනෙක් නෑ. එහෙනම් අපට පරිදලා උදන් නැගත්තේ මොකද? ඒ තරම් ආවක කුසල් කළා නම් තව සංසාරින් නෝනේ නේද? කුසලයෙන් සසර දික් වෙනවා නෙමෙයි ආසාවෙන් සසර දික් වෙන්නේ උන්වහන්සේ තරම් දන් දීපේ මෛත්‍රී භෝසතාණන් වහන්සේ කරන කිසි කෙනෙක් නෑ උන්වහන්සේ තරම් ඒ කුසල කරපු කෙනෙක් නෑ නමුත් ධාන සතුටල් නෙවෙයි සසර දික් කරන්නේ භව ආසාවයි එනිසා සිතං කුලිමේදී අපේ ප්‍රධාන අදහස නිවන් දැකීමයි. ඒ නිවන් දකින්න තුන් බය ජනක සංසාරයේදී පාප ධර්මයන්ගෙන් පුරංගේ ගුණවන්තව ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රාර්ථනා කරන්නේ අපට මොහොන මොහොතක පුළුවන් වෙනවා ඒ ප්‍රකාරණය අන්තරේ බල සම්පන්න වෙනවා සමකට බල සම්පන්න වෙනවා යන්නේ අදහස් කරන්නේ සාමාන්‍ය හොඳටම දුර්වල ශ්‍රද්ධාවකින් දිනකවලොත් සමහර විට ඒකේ ප්‍රතිසංවේ භාගන වෙන්නේ මොකද ප්‍රතිසංවේ භාගන දෙන්නේ කියන්නේ මිනිස්සේ කියලා උපදවන්නේ කුසලයේ බලනේ දෙවියෙක් කරා සදවන්නේ කුසලයේ බල හොස්සන් කප්පේ ප්‍රවෘත්ති පාදයෙන් සපතිපත් වෙනවා. සාමෝය ශ්‍රද්ධාවෙන් බලන වාරපීෂයක් දෙමිනි සකලපාදින අපිට විපාලෝ අර පසේ බුදුරජාණන් වහන්සේට මේක පින්දපාතේ දෙවියෝ වචනේ දාසරවාරේ සපතිපාද ලැබුණේ. ඊට වඩා සපතිපාද ලබන්න පුළුවන් නමුත් ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් පහළ වෙනවා. ඒ මනෙයි මේ වාරි කුසල් වෙන්නේ. මේවා නූතන දක්නකොට මේ ස්ථාන ගැන කලකනකොට පූජා භාණ්ඩ ගැන හිතනකොට ශ්‍රද්ධාව කියන කෙනාට ශ්‍රද්ධා කියන්නේ මේ කිමින් එහෙම කත ලබනවා හැදෙන්නේ පිළිගන්නේ කෙනාට මේ ඒ බලවත් ශ්‍රද්ධාව පහළ වෙනවා බලවත් ශ්‍රද්ධාව පහළ වෙනවා විවාද සංකත ශ්‍රද්ධාව නෙමෙයි ලෝකන සාධාරණ සාස්තික ධානමයයි අන්‍ය සමාන ධාතුනයි ප්‍රඥාවයි කියන විස්තුණක් මෙතන සාස්තික මතුවේ ලක්පත් එක්ක සම්බන්ධ වෙලා කුසල්දි සංකාමී පදංග පටන් ගන්නවා ඒ අදහස් කරන්නේ මොකද කුසල් බලවත් නිසා සංසාරේ පොඩි ධර්මයේ ප්‍රාණ බල ළඟ රැකෙනවා මොකද ශක්තිමත් වෙන ධාන බල ඈත රැකෙනවා ඒ වාගේ සත්‍ය බල සම්පන්න ඇති වුණා මේ කුසල ශක්තිය පොඩි තරම් දියොත් සංකතං කතරාපාදිති මොදලලා දෙමුනි සබලපා දීලා අමා මහ නිවන් ගැසීමට පොහොසත් අක්‍රමාගතින් රාජියක් අත්පත් වෙනවා ඉතින් එනිසා මේ නිබන්දි නිසං වලදී සතුටු වෙන්න ඕන අපට බුදුරජාණන් වහන්සේ අපට ලැබුණ ඊළඟ අපේ මේ සිරුරෙන් කල්පනා කළ යුක්තක් සංවේන මේ සතවලාගේ තුන්කම කියලා හිතන්නේපා මේක මගේ පින්කමක්. මම තුන්දා සංඝකට අධික සංඛ්‍යාවක් අතපින් කර බුදු පතේ බුදු මහ රහතන් වහන්සේ රාජ්‍යතා පූජා කළා. මම උන්වහන්සේ ආසන පූජා කළා, ඇඳන් පූජා කළා, මුතුමනි පූජා කළා, සීමාල පූජා කළා, ජයමනි මාල පූජා කළා. සමස්ත බුදු ආත්මේ පූජා කළා මේ මහා කුසල් රාශියක් මම සිද්ධ කරගත්තා කියලා තමන් කළ පින්කමක් වශයෙන් හිතන්න ඕන. චතුමන්තර ගිලන්පත 1000ක් පූජා කළා. ඒත්ලයි අපි මේ 10ක් මේ ඒත්ලයි පූජා කළා. තමන් එහෙම පින් වශයෙන් හිතන්න ඕනේ. මොකද කාරණේ එහෙම හිතාපුවාම තේ සිද්ධ වෙනවා. අද තේ සිද්ධ වෙනවා. අනුතන පිනකට සතුටේ හේන හිතාපුවාම තමන්ට ඒ පින් ආයේ උදාහරණයක් වශයෙන් අනිරුද්ධ මහරහතන් වහන්සේ සෞතිකාවට වැඩි දවසක දෙවදෙනක් වන්දා එතන් විහාරක උන්වහන්සේ දිනක් දිනකින් මේ සැප ලැබුවාද තාන් වහන්සේ විතාකාන් පාතිකාව නව භෝතියක් නියදන් කරලා පුරුවා රාමේ හදලා මේ උතුමහා සාගේ මේ කාමර මේ සාරයි යතේ මේ දාහ හදලා මේ ආකාරයේ විහාර විහාරේ පූජා කරන දවසේ අපි පරිවාර පිටට අඳගහලා පින්දම වෙලාවේ අනිත්‍යත් හොඳයි හොඳයි කියලා සාමාන්‍යයෙන් පින් අනුමෝදන් වෙන සමහර කෙනෙක්. සමහර කෙනෙක් ඊට වඩා හොඳින් පින් අනුමෝදන් වෙනවා. සාමින් අහසමත් පින් අනුමෝදන් වෙන්නේ මේ පූජාව ස්වාව පූජාව සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි. රත්නත්‍රයයි. රත්නත්‍රයේ උදේසා කරන පූජාව ලැබෙන කුසල් අනන්තයි. අනන්ත කුසල් අනන්ත කරක් අපදෙන්නේ මල කෝටියක් වේදාන කර පූජා කළ පූජාර පූජා හේතු මත ලැබේවා කියා ස්වාමීන් මං හිතුවා. එක්තරා ස්වාමීන් මං විරන් කළේ නෑ. මම තාමේ කුසල බලෙන් බලන් හොඳයි ස්වාමීන් පුදුමදයක්. මගේ ඥානය සමග ඥානයක් ඇතුළේම මල් යම් පළතුරුයන් වතුර මුන්දේ සදාක් ගණන් සිටින දෙවිතේ පිළිවෙල හිමා ආදී මේ සියල්ලම පහළ වුණා. මට ගමනක් යන්න ඕන වුණේ මහසින් මේ සියල්ලම යනවා. ඒ නිසා කාමී වහන්ස මනසේ ලෝකයට උපහාස ලැබලා කියන්න ඕනේ මනුස්සයන්ද අත්ත දුක්ඛයෙන් විමුක්ත මනුස්ස ජීවිතේ නුඹලා ලැබුවා. දැන් සම්පත්තිය ලැබුවා. දැන් සම්පත්තිය කියන්නේ කනෝති ඕකාතු දැන් කියන්නේ ඉඩකඩ ඇති අවස්ථාවේවත් ඉඩකඩ ඇති ජීවිතේ නම් මෙච්චලු පක්ෂය ඕකාගතුතු අසංභාගතුතු කුසල් හිතක් උපදවා ගැනීමට ඉඩකට ලැබිච්ච අවස්ථාව. කුසල් හිතක් උපදවා ගැනීමට ඉඩකට ලැබිච්ච ජීවිතයක් මනස් ජීවිතයේ කියන්නේ. එනිසා කුසල් හිත උපදවන්න මට ලැබුණා. මේ බුදුරජාණන් වහන්සේගේ බණහලා කුසල් ලක්ෂා දැන අදිනකමතා වහන්සේ අනුමෝදන් වූ අනුන් කළ ගුණකට සතුටු වීම මාත්‍රයෙන් පවා මෙතරම් සපයිවාක ලැබුණා නම් යම් සම්පලා ධාතු කරයි නම් උද්ද පෙතරම් ආංගං සංස්කාරක ලබන්ද පුළුවන් යන බව ප්‍රාණේක වැටෙනා නේද යා ඒ විද්‍යාංගන ප්‍රකාශ කළ මෙහෙම කුසල් වදි අපට කොන්නත්හ ගත හිත්පදවා කුසල් හිත්පදවා ගන්න පුළුවන් ඒ කොමනස්සලයක් කොමනස්සහගත වීමට කාරණා පහේ කියනවා පූජාවත හොඳ හොඳ දේ වටිනා වටිනා දේ ලැබීමට කාරණයක් නිගන්න තැනත්තා ගුණවන්තේ කියන එක කාරණයක් මේ ඡායතය ඒ ගුණ ගන්න එක කාරණයක් පූජා උපාක ගන්න එක කාරණයක් උදම් කරන කල්යාණ මිත්‍රයන් ගන්න එක කාරණයක් මේ කාරණා පහ ලැබුණාම ආන්ත ඒ කුසලයේ සම්මාදාගත වෙනවා දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සංගය මේ මෙතකයි කියා කමන කරන්නද අපේ ජීවිතේ බුදු බව ලබන පසේ බුදු බව තව ලබන රහත් තව ලබන බඹ සැප ලබන දෙව් සැප ලබන මේ සැප ලබන ගුණ කියන්නේ අපේ හිතේමයි එකසිය 35ක් හිරේවල උදකරන අතුමාගේ අපේ හිතේමයි වෙන පිටකයක් නෑ ඉතින් බුදු වෙනවා කියලා කියන්නේ ඉතින් ඒ ගුණ පැත්ත මුදුන් පෙත්තටම ජීවන කර ගැනීමයි උදාහරණයක් වශයෙන් බාහිරව දානයක් වෙනකොට අලෝභය පහළ වෙනවා සාමාන්‍ය අලෝභය නමුත් තමන් සතු ඉඩකඩමක් වෙනකොට ඊට වඩා පරිත්‍යාග දුන්නේ අලෝභයේ වැඩියෙන් උපදිනවා. ඊට වඩා තමන් සංසක මේ ජීවන් වෙනකොට ඊට වඩා අනුභවයේ ඵල සම්පන්න උපදිනවා. ඊට වඩා තමන්ගේ අමුදාරු රං ගම් වෙනකොට අලෝභීතා ඵල සම්පන්න උපදිනවා. තමන්ගේ මත්යන් වෙනකොට දේකන් වෙනකොට ඊට වඩා අලෝභයේ බලවත් උපදිනවා. අලෝභං අපේක දානින් යන්නේ දිනාලංකාර දීකාවේ සඳහන් වෙනවා. මේ ලෝකයේ යමක යමක උපදී නම් බුදු බව පතන බෝසතාණන් වහන්සේලා ඒ ලෝකේ බෝසත් විනේදීම තුනි කරගංග ඒවා සංඥා අතහරිනා සම්මපාරමිතා වශයෙන් ඔය ආදී වශයෙන් අලෝකේ උන්වහන්සේලා දිනු කරනවා ඉතින් ඒක උන්වහන්සේලා ලෝභය දුරු කරගන්න අලෝභය ඇති කරගත් වාර කලින් මේ මහ පොළොවේ වැලිකටවලට වඩා වැඩි උන්වහන්සේ නැත්තම් දීපේ කොයි තරංග දියතොත් එක් ලෝක ධාතුවකට සීමා වී දෙන ආස්තේසේ තාරකාවලට වඩා නැත්තම් දුන්න මක්කන් දී නේදන් දී ආදියත් එහෙමයි සාමාන්‍ය ඉවසීමක් බාහිර ඉවසීම අදෝට කල්ප සිට එදෙනවා නමුත් තමන්ගේ මේකට අන්තරකරයක් වෙනකොට ඉවසීම සාමාන්‍ය අදෝට ඇති වෙනවා නමුත් තමන්ගේ අතපය වලට හිරිහරයක් වෙනකොට ජීවිතයේ හිරිහැරයක් වෙනකොට ඉවසන වෙලාවට ලැබෙන අදෝෂය මොහ ඵල සම්පන්න. ඒකල උතුරා බුදුබාහිනක බව තියෙනවා. ප්‍රඥාව කරුණාවා පිටු මුදුන් පෙත්තටම දිනු කර ගන්න. නමුත් කාර්මයේ බොහොම දුෂ්කරයි. ඒ නිසා තමන් වහන්සේ අනන්ත සංසාරේ දාන පාරමිතාව අනන්ත වාර ගණන් කෙරුවා. සීල පාරමිතාව අනන්ත වාර ගණන් කෙරුවා. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අනන්ත වාර ගණන් කෙරුවා. ඒ වායේ සීමාවක් නැහැ. ඒ අංගමක තමන් වහන්සේ අනන්ත වාර ගණන් කෙරලා සංසාර තුන්වහන්සේ කරුණා ආදී ගුණ දිනු බලා එනිසා ලෝකයාට සංසාරේ තුන්වහන්සේ දෙකම නැහැලා අනිත්‍යංග නැතන් එකාත්ම භාවයේ දැකලා මේ පතාණන් වහන්සේගේ නෑ තම පිරිසංගත සත්වයාගේ පතම් මහබබා දක්වා සමදෙන ජනම තම ආපතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාට න්‍යාය ඒ තුනක් නිසාද ලෝකයා දුකින් ගැලෙව්වා සපතේ පිහිටෙව්වා එදා තමන් වහන්සේ මහා දුක දෝම අවස්ථාවේ සෝරිකාද පුණ්‍යතාක බණ කියලා සජවනුසියක් මරමින් ගැලෙව්වා තමන් වහන්සේට විරුද්ධව ක්‍රියාබල සේවා සම්හාදී දෙකතුරෙක් රජවරුන් සියයක් වෙනා මරලා ජයභාමී කරන්න හැට හදාපු වෙලාවේ අර මේ හිත ප්‍රවාහී හිත ධනාපු මත්තන් භාජන තමන්ගේ පිරිසලා පිළිවෙලා තමන්ට විරුද්ධව ආපු රජවරුන් සිය ධන අර මේ දුතු බලලා රාජ්‍යවලදී සේවා උන්වහන්සේ මහා මහා අත්පාල ජාතක අයෝගර ජාතක ආදී අවස්ථාවල සහස්තනන් දෙනා පරිදි කරවලා භාවනා උදන්හා සහස්තනන් දෙනා බබලව යව්වා සහස්තනන් දෙනා දූරව යව්වා සහස්තනන් දෙනාට නිස්සකලවා දුන්නා උන්වහන්සේට ජන පරිණාම දිවිසංගත සත්‍ය බවත් ඊටන් ආත්ම මුදිවා දූ නිස්සක ලැබුවා ඉතින් ඔය අංගමත සංකාරේ ප්‍රකාරක් නෙවේ සියක් කරන්නේ දහසක් කරන්නේ කෝටියක් කරන්නේ ප්‍රකෝටියක් කරන්නේ ඒ වාගේ සත්‍යය දුකේ බලපාපු වාර අනන්තයි. එදා එක්තරා කපුටෙක් ප්‍රේමත් කුට ඉඳගෙන බමුණාගේ හිතට වක්යක් පහල කළා. බමුණා කපුටන් ගැන වෛර බඩත් බඩගත්තා. සතුරෝ කිව්වා පුතේ මංගල හස්තියාගේ අසනීපයක් තියෙන මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ දෙකක් නම් තුන හදන්න කපුට දෙන්න ඕනේ කිව්වා. අර පරිදන් ආදාතු ඉතින් දැන් කපුටෝ සිය දහස්ක නම් මරවනවා. අපමහා භෝසතාණන් වහන්සේ ගිහිල්ලා බණ කියලා කපුටන්ට කවර කල්පවත් දෙන්නේ ස්වාමී. කපුටා විතර පයින් පැතිරන්නේ වාසය කරන්නේ කියලා බණ කියලා අර කපුටන් මරණයෙන් ගැලවුවා. රුක්කුර ජාතකයේදී මේ රතුරුවන් මේ මංගල රතේ අංගලින් අමරාකුලන් සුත්තම් පෑවා කියලා පතුරෝ නියම කළා දුදු දුදු කළ බලපුත්තම් මරන්න නියම කළා දැන් සිය දහස් ගණන් බලපුත්තම් මරනවා අපමහා බුතතාණන් වහන්සේ දීලා වදාලා ගාමි අයිති අපරාධේ කරන්නේ මේ මාධ්‍යාරේ සුත්තම් නේද මේ ඒ අංකතවල් ලං පෑවේ කොහොමද කමසේ දන්නේ? එහෙනම් සීතලයි සීතල වලට මෝරු තමලා පොඩි කරලා දෙන්න කිව්වා. යනරෙව්වා. අර සමාරා පුරන් ඒවායේ ලංකතලි තිබුණා. ඉතින් ඒ අංගමට දාස්තන ඒ සුත්තංක ජීවිත දානයේ දෙවෙනිවරගෙන ඒ අංගමට එකවරයක් නෙවෙයි. මිනිසුන්ට පමණක් නෙවෙයි. ඊට අංගකට රතුන් එකවරක් දෙවරක් නෙවෙයි. ඒ වරක් දහසක් වරෙන් අන්තවාර දනයි. මේ සම්මිනිතේ දුකේ ගැලෙව්වා සැපතේ පිහිටෙව්වා පිරිසංගම කටුකින් ගැලෙව්වා සැපතේ පිහිටෙව්වා මෙසේ දීසතා සංක කල්ප වක්ඛ්‍ය පාරමිතා පුරා මා භූමද වැඩහිට පත් නරුන් දිනා රවිපුරා බුදු බවක සම්ම වදාරලා සූරිසි අටංකයක් ධර්මයන් අමාමා නිවන් දක්වලා මවක් අනාගතයේ දරුවන්ට පිහිටවන දෙයක් ඇති කරවත් යන්න වාගේ සංවත්ත දාතුන් වහන්සේ ඉස්සරෙන් අධිෂ්ඨාන කළා. ඉතින් අධිෂ්ඨාන කළේ නොදත්ත රජු සත්‍යංග ලෞතුරා බුදු කෙනෙක් දැක්කා වාගේ තුන්කර ගංගයි. කාරණේ උන්වහන්සේ වැඩිකලක් ජීවත් වුණ නැති නිසා ධාතුසු පිටාපු සුද්ධාතිතා වහන්ති. සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩිනවා නම් ලෞතුරා බුදු කෙනෙක් වැඩ ඉන්නා වාගේ. ඒක අපි පිළිගන්නේ මොන කරුණක් නිසාද? යම් කිසි මේ ලෞතුරා සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් තා බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ආකාරණේයි සත්‍යයක් පුරතෝකට සත්‍ය පුරතෝකට සතිසමේව එනිසා චෛත්‍ය පිටාපිට කියලා යම පූජා කරයි නම් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට තබා පූජා කළා නෙවෙයි කියා සංගීති දීකාරණ සඳහන් වෙනවා ඒ අංගමත තමන් වහන්සේගේ ගුණ අනන්තයි ගුණානන්ද ආත්මත වදාලා ආනන්දේ ඉති බුදුරජාණන් වහන්සේගේ අභිපූර්ණම් ප්‍රධාන ශ්‍රාවක නම දාසප් ලෝකෝත්තරින් බණ දේශනා කළා කිව්වාම වදාලා ආනන්ද හඳුරාන ස්වාමීනි යාවත නමක දෙතරම් පුළුවන් නම් බුදු කෙනෙකුට කොයිතරම් පුළුවන්ද ආනන්දය මොනවාද මේ කතා කරන්නේ මහ පොළොවේ මේ පොත්තට පත්තිකක් අරගෙන මහ පොළොවේ පතු මේ පොත්තේ පතු සමාන කරන් හදනවාද යතුරු ඉදිරියේ ආසයි අනන්තහයි සමාන කරන් හදනවාද මේ එළියයි සමනදී එළියයි සමාන කරන් හදනවාද ආ ශරීරයට පත්ලගෙන මිනිසුකු පත්තික රජ කෙනෙකුයි සමාන කරන් හදනවාද මේ එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ පෙර රක්තයක් ලෝකව තබ පුරවලා අනගිනිද බල මේ නගිනිද පැත්තේ තියෙන එක එක රෝපයකට අබෑටේ බැඳින් දාගන්න කිව්වොත් කිසිමක් වෙන අර අබෑට ඉවර වෙනවා තව ලෝකෙ ඉතුරු වෙනවා ආ එතකොට ලෞකිරා බුදු කෙනෙකුගේ බලය බලත්නා ප්‍රමාණය කොයිතරම්ද කිව්වොත් ආනන්දේ සාතක් ලක්ෂයක පමණ ආනන්ද ඉර බෑතු රටේ ඉර පාය ලකෙන්නන ඉර පාලක ලෝකේ ඉර පක්ක ලකෙන්නන ඉර මොඩේ කර ලකෙන්නන ඊළඟට මම අමතන අඳුරක් යවනවා ඊළඟට ආනන්දේ තල හතක් පමණ බුදු සිරෙන් මං හිතේ කඩක් යවලා දාසක් ලෝකෝ ලක්ෂයක් ලෝකෝ අනන්තනෝ කෙලිය පෙරලා දැන් මම ධර්ම දේශනා කරනකොට මේ පෙරහරපා මහෝත්තමයාණන් මෙතුමායි කියා මවක් ලෙස මවක් ලෙස ධර්මම් බලනවා වගේ බුදුරජාණන් වහන්සේගේ බුදුපිරි පළකලා තනහන එතකොට මේ බුද්ධ රූපේ Tamante හිතෙන්නේ මංගියා බලාගෙන මතබල කියන අනිත් කෙනාට එහෙමයි ධම්මේ දාසක් වෙනාට දහසක් ආකාරයෙන් උන්වහන්සේ තේනවා. මේ නම් දාසකට මේ බුදුරජාණන් වහන්සේ කියන ඉතිරි පිටින් ආවාගේ තේනවා. අනන්ත ලෝකවල සත්‍යංග අනන්ත ආකාරයෙන් ඒ බුද්ධ රූප තේලා මේ තමන්ගේ ප්‍රසාදයෙන් කර ගන්නවා. ඉතින් මේක මේ විදි අකින්තේ දින ගෞතුරා බුදු කෙනෙකුට පවතිනවා. නැගෙන බක්නාහිර අනිත් බුද්ධතාවලත් ඒ ආකාරයි. බුදුරජාණන් වහන්සේගේ වාග් විලාසේ බුදාන් දෙකේ හොත් යම් විස්සේ කියලා හතර නම එක්නම උපසහකාරි කායානු පස්සනා භාවනා වහන එක්නම නමාකාර වේදනානු පස්සනා භාවනා වහන එක්නම මේ උපසහකාර පිටානු පස්සනා භාවනා වහන එක්නම පස්සාකාර සම්මානු පස්සනා භාවනා වදන ආනකොට යම් දක්ෂ සංස්කාරයේ ඉන්නේ විදිහට කල්ගාක සෙවණැල්ලේ වාදී තලේ යන්න ඉස්සර වෙලා අර හතර නමකේ ප්‍රශ්නවලට පිළිතුරු දීලා අවසන් වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ එනිසා බුදු කෙනෙක් පිළිබඳ උන්වහන්සේගේ වචන කතා කිරීම අතිංසයි. උන්වහන්සේගේ ගුණ අතිංස අතිංසෙත් නැති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා යම් පූජාවක් පවත් ගන්නවට ලැබෙන කුසල් විපාක අතිංසයි. අතිංස විපාක ලැබෙනවා. එනිසා උන්වහන්සේගේ ගුණ අනන්තයි. ඉතින් අපි දැන් ඒ ගුණ කලකලා අපි ඒවා පූජා කිරීමේදී අපට අනන්ත කුසල් ලැබෙනවා ඊළඟට ඒවා විපාක වශයෙන් සැලකනකොට ඒවා සම්බන්ධව විස්තර කරන්න වෙලා මදි සාමාන්‍යයෙන් බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි කරන කුසලයේ බොහොම ඵල සම්පන්න විපාක ධම්මා කියලා අභිධර්මයෙන් සඳහන් කරන්නේ කලාපේකින් කලාපයක් හදනවා වාගේ කුසලයේ විපාකයක් ලැබෙනවා කියන එකයි. ඒ විපාකිත බොහොම බලසම්පන්න විපාකයක්. දැන් අංකුර පිටානෝ සංගින් ආදාසක් අවුල්. ඉන්දක දුක්ඛයට බක්ඛන්දේ විපාක ලබන්න බැරි වුණා කවුරුදාන් දීලා. ආර බලසම්පන්න විපාකයක් ලැබෙනවා. ඒ නිසා බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා ජීවමාන විදකෝ දේවා පිරිනවන්තා පතිෝ දේවා අපට පින්වල අදුවක් වෙන්නේ සමහර හිතන්න පුළුවනි පාවිච්චි කරන්න ඕනේ දෙයක් පාවිච්චි නොකර ආනිසංස ලබන්න පුළුවන්ද කියලා. ලබන්න පුළුවන්. යම් කිසි ස්වාමීන් වහන්සේ නමකට පින්න පාදානයක් වෙනවා. පින්න පාතේ කරගෙන වැට්ටා වෙලාව සැකෙච්ච නිසා බලදී වෙන. එතකොට අර ධාවතේ අරකින් ලැබෙනවා නැත්නම් පින් ලැබෙනවා. දානේ කියන්නේ පරිත්‍යාග චේතනාවයි. සංකේන වෙලාවට මේ පිටලේ ලැබිලා අවසන් වෙනවා. මේ යම් අතරම කෙනෙකුට වස්ත්‍රයක් දන් දෙනවා. එයා හුඟක් නෑනක් තමගේ පිටට බාධාවක් නෙවෙයි. පරිත්‍යාග චේතනාවයි පින් කියලා කියන්නේ. ඒ නිසා පූජා චේතනාවයි කියන කියන්නේ. උන්වහන්සේ පාවිච්චි කිරීමෙන් පස්සකින් ලැබෙනා නෙමෙයි. බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාට කරන දානෙයි පූජාව කියන්නේ. තුනක් සංඝයන්ට ගරුතලකී දැක්වීමයි පූජාව කියන්නේ. ඒ නිසා පින්වල කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේවා ගැන විස්තර කරන්න වෙලාවක් නැහැ. ඔය අංගමට මේ පින්කම් වල විපාක බොහොම බලරම්පන්නයි. ඉතින් දැන් අපි මේ කරපු පූජාවල කලකලා බලන විට අපට සොම්නස්සහගත කුසල් උපදිනවා. මේ සාමාන්‍යයෙන් සොම්නස් කියන වචනේ අපේ භාෂාවෙන් සතුට කියලා කිව්වත් අපි ධර්ම උගන්වන්නේ මානසික දුක වේදනාවේ සංගති වචන. ඉතින් ඇති වෙන සතුටේ නමක් සෝමනක කියලා කියන්නේ. එතකොට පින්කමක් කිරීමේදී සතුට ඇති වුණ සංකාරය උපනිපං ආත්මවල ඉත්‍ය පීඩාවක් නැතිව සතුටක් තියාගන්න පුළුවන් වෙනවා. ආ ඒක අපිට විශාල වාසනාවන්ත කමක් වෙනවා. ඉතින් දැන් අපි මේ මොහොතේ විශාල පූජා රාශියක් දැන් පැවැත්වුවා. දැන් සාමාන්‍ය අභිධර්මයේ හැටියට රූප දාන, සංඝ දාන, දාන රස දාන, පොත්සප්ප දාන, ධම්ම දාන කියලා ආරම්භන ભેදේ අයිතියෙන් කලකොලකට ඒවා සම්බන්ධව විස්තර කරන් වෙලා මදි. සාමාන්‍යයෙන් බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා කෙරෙහි කරන කුසලයේ බොහොම ඵල සම්පන්න විපාකා ධම්මා කියලා අභිධර්මයේ සඳහන් කරන්නේ ඵල අපේසු ඵල අපේක් අදිනවා වාදී කුසලයේ විපාක සම්පන්නා කියන එකයි. ඒ විපාකිත බොහොම ඵල සම්පන්න විපාකයක්. දැන් අංකුර දිසානොත් දන් දුන්නා දහසක් අවුරුදු. ඉන්දක දුක්ඛයට භක්ඛන්දේ විපාක ලබන්න බැරි වුණා දහසක් අවුරුද්දන් ගියා. ආනර බල සම්පන්න විපාක පිටවල ක්‍රමය. ඒ නිසා බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා නිවමානිතකෝ දේවා නිවන්තා පතෝ දේවා අපට පින්වලාදුවක් වෙන්නේ සමාධි හිතන්න පුළුවන් පාවිච්චි කරන්න ඕනේ දෙයක් පාවිච්චි නොකර ආනිසංස ලබන්න පුළුවන් කියලා ලබන්න පුළුවන් යම් කිසි ස්වාමීන් වහන්සේ නමකට පිළ පාදානයක් වෙනවා. පිළිවාසයේ කරගෙන වැඩියා විලාව සතවිස්සින සාකලති වෙන ඒවා බලාගෙන පිළ ලැබෙනා නැත පිළ ලැබෙනා ස්වාමී කියන්නේ පරිත්‍යාග චේතනාවයි. සංකේම විලාවට මේ පිළේ ලැබිලා සං වෙනවා. මේ යම් අතරම කෙනෙකුට වස්ත්‍රයක් දන් දෙනවා එයා හුඟක් නෑනක් තමන්ගේ පිනට බාධාවක් නෑ පරිත්‍යාග චේතනාවයි කියන කියලා කියන්නේ එනිසා පූජා චේතනාවයි කියන කියන්නේ උන්වහන්සේ පාවිච්චි කිරීමෙන් පසුකින් ලැබෙන ආනන්දය. බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාට කරන දානයයි පූජාව කියන්නේ. දිනක් සංඝයන්ට ගරුතලකී දැක්වීමයි පූජාව කියන්නේ. ඒ නිසා වල කිසිම අදිවක් වෙන්නේ නැහැ. ඉතින් මේවා ගැන විස්තර කරන්න වෙලාවක් අපි ඒ අන්දමට මේ පින්කම් වල විපාක බොහොම බල සම්පන්නයි. ඉතින් දැන් අපි මේ කරපු පූජාවල කලකලා බලන විට අපට සම්මස්සහගත කුසල් උපදිනවා. මේ සාමාන්‍ය ධම්මක් කියන වචනේ අපේ භාෂාවෙන් සතුට කියලා කිව්වත් අපි ධර්ම උගන්වන්නේ මානසික දුක වේදනාවේ තමයි වචන. ඒකේ ඇති වෙන සතුට වේදනාවක් ධම්මක කියලා කියන්නේ. ඒකත් පීඩාවක් කිරීමේදී සතුට ඇති වන සංකාර උපසං ආත්මවල ඉස්ස පීඩාවක් නැති ඒක සතුටක් කියලා ගන්න පුළුවන් වෙනවා. ආ ඒ බඳු ඒක අපිට විශාල වාසනාවන්ත තමක් වෙනවා. ඉතින් දැන් අපි මේ මොහොතේ විශාල පූජා රාශියක් දැන් දරත්තුවා. දැන් සාමාන්‍ය අභිධර්මයේ හැටියට රූප දාන, සත්ත්ව දාන, දන්ද දාන, ගත දාන, පොත්පත් දාන, ධම්ම දාන කියලා ආරම්භන දෙදේ අයකට බෙදෙනවා. දැන් අපි මේ මල් පිට පූජා කළා. ඒක බොහොම ලක්ෂණ කට පිළිතර පූජා කළා. ඒ වගේම මේ පාන් සංගි, දොළොස් මහේ පාන්, සෝපා, හදන් මේ පිටකම් ආදී নানা ප්‍රකාර ලක්ෂණ භාණ්ඩ පූජා කළා. ඉතින් මේ පූජා කිරීමේදී ඒවායේ ලක්ෂණ තම හිතලා, වර්ණ හිතලා, සතහන් හිතලා මේ පා ලක්ෂණ පාද ලක්ෂණ සතහන් ලක්ෂණ මේ සමයයි කියන රූප දානේ බුදුපතේ බුදුහරහතන් වහන්සේලා උපේතා පූජා වේවා කියලා හිතනකොට ඒ ආකාරයෙන් අපට රූප දානේ කුසලයක් ලැබෙන බුදුදහම රජුරුවන්ගේ සංඝ මිත්‍ර කියන භාණ්ඩාගාරු සමාජයාට රත්තරන් පාට වස්ත්‍රයක් ලැබිලා රංගම් බුදුරජාණන් වහන්සේට මේ වර්ණ දානීය දෙන කියලා මේ රුවන්වැලි මහත්මයාට රංගම් වස්ත්‍රයක් පූජා කළ බව සංඝසංගමේ අතිවාරේ සඳහන් වෙනවා. ඒවා රූප දානීය කුසල්. ඒ වගේම සබ්ද දානීය කුසල් වශයෙන් පංච සූර්ය භාණ්ඩ ධම්මතන පූජා කරලා තිබෙනවා. ඒ පංච සූර්ය භාණ්ඩ පූජා කිරීමේ සාමාන්‍ය අද මෙහි වෙනවා. ඒ වගේම කටසුරදවත් වෙනවා. නමුත් ඒවා සාමාන්‍ය විපාක. මෙබඳු වලදී අපි විශේෂ ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. පුත්‍ර පුත්‍ර පුත්‍ර රෝගියාගෙන ඉන්නතුනාල ඇති. මේ සතර සිටි පතේ බුදුරජාණන් වහන්සේ දැක්ක වෙලාවේ මේ පිටේ පිටුපුත්තේ කියලා ගෝලහන් පාරෝ මාදනගේ පිරිවරා වීමට යන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේට ගන්න. ඒ අකුසලේ විනාශ ඉඳලා ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ රටක අනුර අතර නොඋපන්න. කලකංග කෙනෙක් නෑ. දුරා කමින් ජීවත් වෙන්නේ. අද සංග වක්‍රයක් වෙන්න කෙනෙක් නෑ. ආදි ධාතු රිති බෑ විසුද්ධ කරලා මාල අඳින්නේ. අද කුරුලේ රාගේ ඕදා පරිණා. ඉතින් මේ අංගමතයි පරිදුරින්ද සෑමක් ලැබෙන්නේ. මොකද සාධනේ. එම සංසාරයේ මේ වාගේ ලොකු දුකක් කරන ප්‍රාර්ථනා කරන්නේ මේ කුත පංචකීරේ සත්‍ය සමනක් නෙවේ කොයි කෙනෙකුට අපිට දුකින් වාගේ පර්ත වචන නොකියන්නේ කියනවා ඒ වචන කතා කරන්නේ කියනවා අපේ උරන් දකින්නාසුරු බුදු සතේ බුදු මහරහතන් වහන්සේ රාජ පිළිවෙතුන්ට ගුරුවරුන්ට මෞර්තියන්ද වැඩිහිටියන්ට ගුරුවරුන්ට තරබෙර කරන චේතනාවක් විචාර පීඩා කරන චේතනාවක් අපහාස කරන චේතනාවක් බලන චේතනාවක් ඊරකින්වත් මගේ සංකාරේ ඒ විදිහට ප්‍රාර්ථනා කළාම නිවන සත්‍යයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වාගේ මා පින්කම් වලදී ඒ බඳු ප්‍රාර්ථනා කරගන්න අපට ඒ වාසනාවන්ත මොහොත ලැබුණා. සංගදානේ සුවද පූජා කිරීම රසදානේ රස රසේ අරමුණකට ඒ පූජා කිරීම ඔත්තප්ප දානේ වශයෙන් කයක සැපදෙන ඇඳ ඇති ඔත්ත මෙත්තාදී පූජා කිරීම ධම්ම දානයේ වශයෙන් අපි ධර්මයේ ආරම්භන හේතු උදන්වන්ත දේශනා කර වදාලා ඕජ දාන පාන දාන දීක දාන කියලා. ඕජ දාන කියන්නේ වෙන කිසිම නීතන් අකුරු තන් ආදී අන් රෝදා බෞල දේ පූජා කිරීමයි. දැන් මේ ඉන්නකේ සති මඟුලේ භාගන 1000ක් පූජා කළා. ඉන්දියත් රහතන් වහන්සේ මේ සමන් වහන්සේ රහත්වත තනියලා වදාරලා මම පදුස්තර බුදුරජාණන් වහන්සේ එළිදි කෙල්පේදා පිළිමින් බලෙන් මත සංකාරයේදී සාන ආරූප සම්පන්න පහත් සංදෝ තදා මම සංකාරයේදී මේ පදුස්තර බුදුරජාණන් වහන්සේට මම එළිදි කෙල් පූජා කිරීමේ සිටේ මට ශරීර ශක්තිය ලැබුණා රූප සම්පත්තිය ලැබුණා පහත් සංදෝ තදා විදකය පිනවල රූප සම්පත්තිය මත රූපේ රූප සම්පදාව ලැබුණා අව්‍යාජ හිතදෝ ඒවාදීම කිසිම එකක් මත හැදෙන්නේ නැහැ. රෝග හැදෙන්නේ නැති වෙලා නිරෝගී බව ලැබෙන කොට සම්පූර්ණයෙන් ශරීරය පහළ වෙලා නම් නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. පිරිසිදු ශරීරයක් එක්ුණා ඉදිරි පූජා කිරීමේ පිටලේ කියලා. ඒ අංගමත ධම්මේ පූජාවල විපාක මහා රාශිය ධම්මේ දිනෝතෝ ගෝ දේශනලා කියන සර්වාංග වෙලා වෙන්නේ. දැන් මේ බොහොම පහම් මේ පහම් පූජා කළා මේ සාකාරයෙන් ඒත්ලයි ඡායක් මේ ඡායක දෙන්නතු අපි එකතු වෙලා පූජා කළා ඒ වගේම පිටල පාන් ගාම් මුත්තල පාන් පූජා කළා පැත්තේම ලයිට් පාන් පූජා කළා මේක විදුලි පාන් පූජා කළා තෝත් පාන් පූජා කළා යක්ති වලින් වැඩ කරන විදුලි පාන් මේ පාන් පූජා කළා ඒ මොනිස් වල පාන් පූජා කළා මේ වායේ අපට ලැබෙන ප්‍රධාන සුතලේ නම් මේ පිළිඳිලත් රහතන් වහන්සේ ලදාලා මං මං පහන් පහන් පූජා කිරීමේ සියුම් සංකාරේ ධර්මා අංග සම්පන්නෝ පඤ්ඤා සම්මත මං පහන් පූජා කර කුසලේ මත සංකාරේ සම්පූර්ණ ලබන සංවල මං උපන්නා අංග විකලතාවක් තවර කලින්වත් දුන්නේ නැහැ මට ප්‍රඥාව ලැබුණා ඉතින් දැන් මේ ප්‍රඥාව සිද්ධාම සංඛ්‍යා විඥා අච්චරණා පටිච්චසමුප්පාද ප්‍රඥා ප්‍රඥා කොටස් වෙනවා මේ ධර්මයේ සඳහන් වෙන මේ වාගේ පාම් පූජාදිය කරලා යම් පංචා විඥා අත්සමාපatti යම් තම මෙනි කළ ගමන් පහළ වෙන්නේ ප්‍රාර්ථනා කිරීමත් සංකාරේ භාවනා කරලා කලපුරුත් කුදීමත් වෙන කාරණා දෙක නිසා යම් තම මෙනි කළ ගමන් පංචා විඥා අත්සමාපatti පහළ වෙනවා ඒ වගේම විදර්ශනා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රාර්ථනා ආදී වශයෙන් ඒ සම්බන්ධ විස්තරයක් කියනවා ඒවා කියා දෙන්න වෙලා මදි මේ දැන් බුදුරජාණන් වහන්සේට වටිනා නොඑක ආකාර ආසන පූජා කළා මේ ආසන උන්වහන්සේ පාවිච්චි කරන්නට කියලා අපිට දින්නලාලා කියන්නේ මේ ආසන සායක රහතන් වහන්සේ වදාලා මං සංසාරේදී මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සාධක වෙත මම සත්‍යයන් හොත්ලා පිට රූප වලින් කරකලා වටිනා ආසනයක් සාපුතුවා මම පූජා කළ පිටලේ මම කල්පණුක සතර කල්පණු හතරක් සතර ආකාරයකින් විතුනා මට වටිනා මාත්‍යා ලබුණා යාන වාහන ලැබුණා ආසන ලැබුණා මට පාපරි පූජාවෙන් වටිනා කාලහන් ලැබුණා ඒ සමනක් නොව තම දෙවිසින් දේවා ලබන අතර අමාමා හිතුවාන ධාතුවක් මට සාක්ෂාත් කරගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේ භාවිතා කළේ නැත කියලා අපට සිංහලාටවත් වෙන්නේ. මේ වාගේ කතා තුන්කේ බොහොම කියනවා පියා දෙන්න වෙලාව මදි. ඉතින් මේ එකේක ආකාරයේ සානිකාංශ දෙනගෙන පූජා මහරාජියක් දැන් අපි අද මේ පූජා පැවැත්වුවේ. ඉතින් ඒවා එකේ සානිකාංශ විශේෂ විභාග කියන කල්පිත පූජාව සප්ප කියන සප්ප කියන රහතන් වහන්සේ ඉස්ලාම් වහන්සේගේ කාලේදී මෙන් වලින් කරදලා වස්ත්‍රවලින් කරකලා මල් සම්මලින් කරකලා සෛත්‍ය ළඟ දෙවිලා කල්පෘෂ්ඨයක් පූජා කළා ඒ කුසලයේ උන්වහන්සේ රහත්වට සම්විලා රදාරනවා යම් යම් යෝනිද පච්චාමි ඒ වත්තං අතමානිසං ඕපයන්තු මම ద్వාරං සත්‍ය රූපෝ කදිච්ඡති මට ඒ කුසල බලයෙන් සංසාරේ භවයක් භවයක් පාසා කැමති කැමති සැපදෙන්නේ කල්පවිස්ස මගේ ගෙදර ඉතිරි පිට පහළ වුණා කියලා ඒ කතාවේ සඳහන් වෙනවා. ඉතින් එතකොට අපි මේ බලාපොරොත්තු වෙන වැඩ ආශාවෙන් ඉන්නේ. ඒ වන්තව ජීවත් වෙන අපි අපේ ලැබෙන යම් යක ඉතුරක් වෙනවා. සතර නිවන් දකින්නා පුදු මුන්නේ දීර නමතුරු මානි උදෙන් තමයි නැති විහෙත මානි දුක් අපේ දන් දෙන්නේ සමාදන් වෙමින් භාවනා කරන්නේ මේ දරබන්ද ලැබේවා කියලා පතන සිට අපි ප්‍රතිඵල පැත්තට යටෙන්නේ නෑ. යමක් තමක් ලැබෙන්නේ නැත්නම් ඒ කරන්නට සංකේන්ද යමක් කියන්නේ සංකාරමිකා මිදින් පුරන්නේ නිසායි. ඒ නිසා අපේ සංකාරේ මේ භවසත ආපාදෙන් නිරේ භව ජනක සංකාරේ දින් කරන්ද ලැබෙන්නේ කලාතුරකින්. ගල් අරන්තින් ජීවත් බුදු කෙනෙක් බුද්ධ කියන වචනේවත් අහන්න ලැබෙන්නේ අපට තුන් පව දැනගන්න කිසිම ක්‍රමයක් නෑ ලෞකිරා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ ධම්මා කුසලා ඉන්නේ ධම්මා කුසලා යන ආදී වශයෙන් ඒ දේශනා කරන දහම් පිළිවෙල අපි තුන් පව දැනගෙන අපි සතර ආත්මා ඉඳගෙන පාප ධර්ම අපි ළඟ තියෙනවා දැනගෙන ඒවා දුරු කරන්නේ සවදනං සංකදනං පාරමිතා පුරමි කදංග විස්පන්දන වශයෙන් අර ක්ලේශ ධර්ම දුරුකර කර දුරුකර කර අවසාන ආත්ම භාවයේ තන්න විදක්ෂණ භාවන බලයෙන් සතරමද සතර ඵල ධර්මයන් පහල කර ගැනීම සංකාමර කනුරාජ සංකාරේ සති සති අවන්තල සුමතියල්ලම් සියත්ලා සංකාං සංකාං අති පවිත්‍ර භාවයේ තන්නීම අත්‍ර අනාමා නිවාන ධාර සාක්ෂාත් කරගන්නා ඉතින් දැන් මේ මොහොතේ මේ පමණ මෙරි මේ ධර්මඝාතන අද අනුරාධ පුරේ මේ සීතම නිසා නැති බව මට දැනගන්න ලැබුණා. යමයන් කාලස්සේ අද මරණ විදහස් වෙන බව දැනගන්න ලැබුණා. ඒ නිසා වදිනා පින්සං රාජ්‍ය පිට කරගත්තා. මේ වාසි නැවත නැවත අපි නිමිතරන්නේ කුසල ධම්මේ කුසලස්ස ධම්මස් අධිපති පත්වේන පච්චේ ආරම්මන ආරම්මන අධිපති සාජාතා සාජාතා ආරම්මන අධිපති දානං පත්වා දීරං සමාධිස්සා උපේක්ෂ කම්මේ පච්චේ තං ධර්මේ පච්චා පච්චෙච්ච සුද්ධේ සුඥාන පච්චෙච්ච යනාදී වේදනා ප්‍රවේශන ඊ යම් දීදම පෙරලා ඒ ඒ නිසා තමයි මම මේ විදිහට අපේ මේ සමිතිය කළා. ඒවා තමයි හිතනවා. මේ සමිතිය තමයි මේවා බොහොම උපත්ින්කම් ගරුකින්කම් සාධුරත්වයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් යම් ධම්ම අන්නේ සරිසත්තා යේනි ධම්මා උත්පජ්ජං සුද්ධේතිකා ධම්මා දේතේ ධම්මා දේතං තේසං ධම්මං අධිපතිපත්තේන පත්තේ කියලා ආරම්භනාදී ප්‍රතිවචන සමේ උපත් කොට සැලකෙන යම් දෙයක් ಪ್ರಧಾನನಾಗಲ್ಲ ಗುರು ಆಗಲ್ಲ ಅಧಿಪತಿ ಆಗಲ್ಲ ಪದವಿಲ್ಲ ಅವನು ನರಕ ನರಕ್ಕಿಂತ ಅವನು ಅವನಂತ ಬರೆದನು ನರಕ ನರಕವು ಅಮೃತಕ ನೆರೆಯನ್ನು ಅವನ ಅರಮನೆ ಅಲ್ಲ ಆದನು ಸರಿ ಬಹಳ ತಮಗೆ ಎಲ್ಲ ಬೆಳಾದನು ಅರ ಅರಮನ ತಮಗೆ ನರಕ ಗಮನ ತೆರವು ಸುತ್ತಾಗಿ ಉಪದಿಂದ ತಿಳಿದ ಇವಾಗ ಉಪಕಾರವನ್ನು ಶಕ್ತಿಯ ಬಲವೇ ಆರಂಭನಾಗಿ ಅದ ಹತ್ತರನ್ನು එතකොට යම් කිසි කෙනෙක් මේ නිකන් අරන්නේ මම පූජාවක් කියලා එක දවසක් විතර තවත් දවසක් මේ පින්කම කළා නිකන් කළගෙනවා. මානවයක් විතර මානවයක් මේ පින්කම කළා මානවයක් මේ පින් කළා ආනිකන් කළගෙනවා. ඒ නිසා අමතකනවන නිකන් නැවත නැවත විකසන අද ඒ විදිහේ දවදාතන නැවැත්වීම, වරයන් මරණින් ගැලවීම, බුදුපතේ බුදු මහරහතන් වහන්සේ රාජිකාමේ වදිනා භාණ්ඩ පූජා කිරීමාදී මේවා විශේෂයෙන් මේ මේ තමයි පරිවර්තන ධාතුන් වහන්සේලා වැඩ සිටින ප්‍රාය වල වැඩ දෙනවා පළාතිය නේද නේද ඉතනකට මේ සම්බන්ධ මතක් වේවා මේ සංඛාරාව අසංකේ අත්තරමේ වශයෙන් තමන්ගේ සංඛාරේ පහළදලා සංගලක දෙවිස්ම ගලති ගලති අවසන් උතුම රෙදම රලාවට මතක් වෙලා ඒ කුසල් බලයෙන් සතර අපාදිකේ නිදලා දෙවියන් සැප ලැබලා අතර අනාමන ධ්‍යාන දාත සාධා කරගන්නවා එබැවින් දැන් විසා ශ්‍රද්ධාවෙන් අපේ මේ මහා දීගම පෙර ගැනීමට මල් ප්‍රීතිමේ අපට අතිශයින් උපකාර වූ නිවන් ගනි නොබෑ ධාරාදී සතුරුනේ දුරතනා බුදාන නායක මහත්මගේ භාගයන් වාසයේ උපකාරය ලැබුණා. දවස් ගණන් ධනාදී උපකාර ලැබුණා. දෙවියන්ගෙන් අපට උපකාර ලැබුණා. ඒ අපේ නායක ආම්බුලන් වහන්සේට මේ තමත උදව් කරන සියලු දෙනාට උපකාර කරන දෙවියන්ට මේ කියන්නේ අයිති වේවා. සතර උලන් වශයෙන් අපේ සාහිත්‍ය මානසික පිළිකාවක් නැති මේ පත්‍ර පාර උදා හඳුන් පුරාගෙන බලාපොරොත්තු භූතවල අත්‍ර අමාම හිදාන ධාත්‍ය ධාත්‍යා දේරංග පුරියං වේවාසියා පාපනා කරගෙන දැන් සිහිත කටේදී මහරහතන් වහන්සේලා විචා භූතා බලකෝ විදල බලෙන් සතර නිවන් දකින්න තුරු පරායාදී විදකට පත්වන පාපමිත්‍ර දේවනත් වෙලදා කල්යාණ මිත්‍ර සම්පත්‍ය ලැබී මුත්‍යා ප්‍රතිසම්මා දෘෂ්ටිමය ලබා සත්සංගත අසුතන් සංසාරං තත් ධර්මාදියක් දුරන දුරක් දුරන යදිකාංගත කාරණා සංසා විඥා අත්තරමාපත් නවමහා විදර්ශනා ඥානාදිය පාලකර ගන්නේ සත්‍ය ලබන සමතම බලාපොරොත්තුවන බෝධියෙන් අත්‍ර අනාම නිරං සම්පත් සත්පත් වේවාසියා ප්‍රාර්ථනා මේ වාක්‍ය යාතුදා පවත්වන්නේ

උපාර දුක දුක දුක පරිහාන දුක්තරං දුන්නාකාර දුකිලු නිත කායදත දුතරං දුංග جرى نر ناري நரத நரத

වශයෙන් කරදර බව අවබෝධ කරවා අනානාගං යතිරතරතු චිත්තකත්ව සංඥාන බින්ද නරත නරත සම්බුත උත්තරම රුධිර නරත නරත සම්බුත නරත නරත nặng thế biết lời ta đến ta thì ta thì người thì cần đi đến thật ta thì đi và ra thì vẫn đời đời ta ta rồi thì chúng ta đời đời đời đời đời đời

විපාකේ සාරදරයති නතියින්ද නරකංගත අරණ දුතති නතියින්ද නිවන් පාටිය සතර අරදුර වෙතරා අමාන අනුරං Thank you.

මధుර සම්පත දාර දාරනි දාරිරා අත්තිරිතර සාතරනි